එයාට ඒක ඇති වෙන්නේ නැහැ. ඒකින්ද එයා එයා ඒ ලෝකයේ මොනතරම් ලස්සන කෙස් කලබක් දැක්කත් ලෝකයේ තියෙන ඒ කිසි දෙයක් එයාට සතුට උපද්දවන්න හේතු වෙන්නේ නෑ. එයා ඒකේ අනිත්‍ය එයාට පසක් වෙන්න පටන් ගන්නවා. ඒකේ අනාත්මය පසක් වෙන්න පටන් ගන්නවා. ඒකේ අසුභය පසක් වෙන්න පටන් ගන්නවා. ඒ දුක පසක් වෙන්න පටන් ගන්නවා. ඒක පවත්වන්න බැරි බව පසක් වෙන්න පටන් ගන්නවා. ඇයි? මේවා මෙනෙහි කරලා තියෙන හින්දා වැඩිපුර. අන්න එතකොට මොකද වෙන්නේ? ඒ කෙස් කලඹ ලෝවේහි තියෙන කිසිම කෙස් කලඹක් හින්දා මෙයාට සතුට උපදින්නේ නැහැ. ඒකින්ද එයා එයාට එයා පරිශන කරන්නේ එයාට ලාභය ඇති වෙන්නේ එයාට විතර්ක විනිශ්චය ඇති මට්ටමට හිත යන්නේ එයාට චන්දරාග උපදින්නේ එයා ඒවා අධ්‍යවසනය ඇති වෙන්නේ මගේ කියලා ගන්නෙ නෑ පරිග්‍රහය ඇති වෙන්නේ ඔය ඔය ඊළඟට එහාට තියෙන පියවරවල් වලට හිත යන්නේ නෑ මසුරුකම් වලට යන්නේ නෑ නේද? යන්නේ නැත්තේ යන්න දෙයක් එතන නැති හින්දා. එහෙමමද නැද්ද? කොතනද දැන් මේ හරියටම කැඩෙන්නේ? සතුට උපදින තැනයි කැඩෙන්නේ. නේද? එතනින් පටන් ගන්න මේක වැවුනේ. තණ්හා උපාදානයේ වැවුනේ දැක මාත්‍රයෙන් සතුට ඉපදුනා. නේද? දැන් හරියටම එතනයි මේ කඩන්නේ. හරියටම පටන් ගන්න තැනම මූල බීජයම මුදුන් මුලම කපලා දැමීමක් බුදුරජාණන් වහන්සේ කරේ. එහෙනම් සතුට ඉපදෙන තැන සතුට උපදින්නේ නැහැ දැන්. දැන් අර කේස කලාපය දැක්කහම කලකිරීමක් ඇති වෙනවා මේ මේකට දෙනවද නේද? මෙයාලා මුලා වෙලා තියෙන තරම මේ මේ මේකෙන් දමන තරම් දුකක් විඳිනවද? හ්ම් තව බොහොම කෙටි කාලයක් ඔක තියෙන්නේ නේද? ඒක අනිත්‍ය පසක් වෙලා ඔන්න ඔය විදිහට අවශ්‍ය සිහිය අන්න ඒ සිහිය පවත්වා ගන්න ඕනේ. ඒ වගේ මේ ශරීරයේ දැන් ඒක තමයි කියන්නේ එතකොට මේ ලෝකයේ තියෙන කිසිම දෙයක් උපාදාන කිසිම ලෝකයේ තියෙන කෙස් කලාප ආයයට උපාදානය වෙන්නේ නැහැ සිහිය තියෙනකම්. හොඳයි අපි හිතමු යාට උපාදාන වෙච්ච කේස කලාපයක් තිබ්බා කියලා මේ වෙනකොට. හරි එයා දන්න එයාට එයා එහෙම තමන්ගේම කේස් කලාපයක් කියලා ඒක උපාදාන වෙලා දැන් තියෙන්නේ. මේක තමයි ලෝකේ තියෙන හොඳ. මේක නැත්තම් මේක ඉඳ අනිත් අය මේක දිහා බලනවා. අනිත් අයට ප්‍රියෝපදිනවා. ආඩම්බරෙන් ඇවිදිනවා. ඉතින් නේද? දන්නවනේ. නේද? හැටි කොහොමද කියන්නේ? හරි. එතකොට නේද? එතකොට අන්න එයා ඉන්නේ තණ්හාවෙන් දෘෂ්ටියෙන් මාන්නේ. හරි. දැන් මේ අදාළ සිහිය ඉපදුනාට පස්සේ එයාට මේ කේස කලාපය මත වෙනදට මේ කේස කලාපය මතක් වෙන වාරයක් ගන්න එයා ඉන්නේ හරිය අපහසුවේ. මොකද? මේක මේ විදිහට තියාගන්න ඕනේ කියලා. දැන් එහෙම නැහැ. හරිද? මෙයා ඉන්නේ මාන්නේ. මම කේස් කලාපේ හින්දා ලස්සන කෙනෙක් කියලා. ඒ මාන්නය දැන් නැහැ. එතකොට මේ මාන්නයෙන් අනිශ්චිතව දෘෂ්ටියෙන් අනිශ්චිතව තණ්හාවේ අනිශ්චිතව ඉන්නවා සිහිය තියෙන වෙලාවේ. ආන් එහෙම ඉන්නකොට දැන් බලන්න තියෙන උපාදානය මොකද වෙන්නේ? ටික ටික ටික ටික ටික ටික අඩු වෙනවා. අලුතෙන් කිසිවක් උපාදානය වෙන්නේ නැහැ. කොයි මට්ටමටද? මේ කෙස් මට්ටමට විතරයි තාම. එහෙනම් කෙස් ගැන තිබ්බ කලබලය නැති වෙනවා. නොසන්සුන්කම නැති වෙනවා. හරිද? දැන් මුළු ශරීරය ගැනම ඔහොම මෙනෙහි කර කර යනවා. අපි ජීවත් වෙනකොට පින්නන්නේ අපි ලොකු අපහසුකකින් ජීවත් වෙනවා කියලා මම කියනවා. අපිට ඒ පිළිබඳ සිහිය ඉපදිලා නැහැ. මම මෙන්න මෙහෙම කියනවා. ගත කරන ජීවිතයේ වැඩි වාර ගාණක් මේක වංචකව සිද්ධ වෙන ධර්මයක්. ඇත්තටම හොයාගන්න බෑ මොකක් අයද. වැඩි වාර ගාණක් මේ ශරීරය අන් අයගේ අවධානය පිණිසයි කියන කටයුත්තෙන් ජීවත් වෙනවද නැද්ද වැඩිපුර? නේද? අන් අයගේ අවධානය සඳහා මේ ශරීරයට ශරීරය අන් අයගේ අවධානය ලබා ගැනීම සඳහා නොයේකුත් උපක්‍රම යොදමින් ජීවත් වෙනවද නැද්ද? ඒක අය මේ හොඳටම වයසට ගියා කියලා වකවත් අඩු වෙන එකක් නෙවෙයි. හරිද? ඒ තරහ වෙන්න එපා. ඒක මේ රාගය කියලා නෙවෙයි මම මේ කියන්නේ. හරිද? සුභ හැඟීම කියලා එකට කියන්නේ. ඒක මේ මේ පිළිකුල් කළ යුතු රාගය හොඳටම වයසට ගියාම තියෙනවා කියලා නෙවෙයි කියන්නේ තියෙනවා තමයි. නේද යම් ප්‍රමාණයකට. ඒක ප්‍රහීනය වෙන්නේ නැතුව මැරෙනවා. ඒක නැවත උපදින්නේ නැහැ. එහෙම නෙවෙයි. ඊට වැඩිය මෙතන තියෙන්නේ ඊට වැඩිය හාටික මේ පිළිබඳ තියෙන සුබ සුබ හැඟීම. අන්න අයට මම සියලා අතර ලස්සන 100ක්. මම ආච්චිලා අතර මගේ වයස කාණ්ඩේ අය අතර නේද? ලස්සන ආච්චියෙක්. ආන් මේ විදිහට ආච්චි වෙලා හරි සීයා වෙලා හරි නැත්තම් මොනවා හරි මොනවා හරි ක්‍රමයකින් අන් අයවටගේ අවධානය යොමු කරවා ගැනීමේ ප්‍රයත්නයක සිත යෙදෙනවා. ඒක හින්දා තමයි මේ ශරීරය සරසවන්න නොයේකුත් නොයේකුත් ආකාරයේ ආභරණ පැළඳීම් නොයේකුත් ආකාරයේ දේවල් සිද්ධ කරන්නේ ඒකයි. හරිද? මේ වාගෙන් අත මිදිය යුතුව තියෙනවා නිවන් දකින්න සූදානම් වෙන අයට මේවා අතහැරිනවා දවසක. හරිද? හැබැයි පිරිසිදුව ඉන්න ඕනේ. ඇයි පිරිසිදුව ඉන්න කෙනෙක්? ශරීරය පිළිකුල්ය දුගඳය කියලා දැනිච්ච හැඟිච්ච තේරුම් ගත්ත අය පින්වත්නි ජීවත් වෙනවා මේ ගඳ අනිත් පැත්තට යන එක නේද? අනුන්ගේ අවදානය පිණිසයි කියලා නෙවෙයි. අනුන්ගේ අවදානම මේකට <laughs> අවදානම පිණිසයි. මොකද අනිත් අයට අවදානම් මේක ගඳ ගන්නවා. <laughs> ගඳ ගන්නවා. මතක තියාගන්නයි ඔය කියන්නේ. මොකද්ද? මේ ශරීරය අනුන්ගේ අවදානය පිණිස නෙවෙයි අනුන්ගේ අවදානම පිණිසයි. <laughs> මොකද මේක ගඳ ගන්නවා මේක අනිත් අය පිළිකුල් කරනවා මේක නිඳා කරනවා මේකට නේද? එන්නේ ඒකින්ද වික්ෂුණාන්සලා වුණත් පිරිසිදුව ජීවත් වෙන්න උත්සාහ කරනවා. පිරිසිදුව ජීවත් වෙන්න ඕනේ. එහෙම අපිරිසිදුව ජීවත් වෙන්නේ නැහැ. හරිද? ඒක දැනගෙන ජීවත් වීමක්, නියම සිහියෙන් ජීවත් වීමක් එච්චරයි. එතකොට ඔන්න ඔය ප්‍රශ්නේ විසඳෙනවා පින්වත්. මොකද්ද ප්‍රශ්නේ? අහලා බලන්න හිතෙන්. අනිත් අයගේ කණ්ණාඩිය ළඟට ගිහිල්ලා ඒ ගමනක් යන්න ලෑස්ති වෙලා ඇඳගත්ත ඇඳුම දිහා සහ ශරීරය දිහා බලන්නේ ඇයි? නේද? බලන්නේ බලන්න ඕනේ. ඇත්තට බැලුවට වැරද්දක් නැහැ. බලන්න ඕනේ මොකටද? ඇඳුම මොකටද කියලා කල්පනා කරා නම් හරි. එතකොට ඕක හරි. ඇඳුම මොකටද? සීත උස්නේන් බේරෙන්න. අවුවෙන් වැස්සෙන් බේරෙන්න. ලැජ්ජාතෙන් වසා ගන්න. අන්න ඒ ටික වෙනවද කියලාද කන්නඩියෙන් බලන්නේ කියලා? නෑ. මේ ඇඳුමට මම ලස්සනද හැඩද අන් අයගේ අවධානයට ලක් වෙනවාද ගොඩාක් වයසට ගිහිල්ලත් පුදුම හිතෙනා වෙලාවකට නේද කරන්න දෙයක් නැහැ පබලු මාල හවඩි නේද නේද තව කියන්නද එපා ඒ විතරක් නෙවෙයි තව ප්‍රශ්නයක් ඇයි මම මේවා කියන්නේ අපේ මානසික తত্ত্বය මේ ලෝකෙන් ගලවන්න ඕනේ අපි සතිපට්ඨානය නම් සතිපට්ඨානයෙන් ජීවත් වෙලා නිවන් දකින්න බලාපොරොත්තු වෙනවා නම් ලෝකෙන් අයින් වෙන්න ඕනේ. ලෝකය ගැන තියෙන හැඟීම එකක් වෙන්න ඕනේ. එහා පැත්ත මෙහා පැත්ත එකක් කරගන්න ඕනේ. নিরপেক্ষ වෙනවා කියලා කියන්නේ එහා පැත්තට සාපේක්ෂව මේ පැත්ත හදන්න යන්නේ නැහැ. හරිද? එතකොට ඔන්න කොණ්ඩේ සුදු වීගෙන එනවා. කොණ්ඩේ සුදු වීගෙන එනවා කියන්නේ මේ අපිරිසිදු වෙනවා කියන එකද? කළු වුණත් සුදු වුණත් කොණ්ඩේ නම් අපිරි සිදුයි. ඒක හොඳට හොදලා තියාගත්තාම හොඳටම ඇති. නේද? දැන් ඔවා කියන්න යන්න හොඳ නැහැ. නේද? ඔවා කියන්න යන්න හොඳ නැහැ. දැන් කිව්වා හා සමානයි. නේද? එතකොට මේ මොකටද මේ වැඩේ? අන් අයගේ අවධානය පිණිසයි. හැබැයි ඔය ගාන ඒවා මගේ ජීවිතයටත් අවදානම පිණිසයි. ඒකම විස නේද? විසහරි ගාගන්නේ මොකටද? අන් අයගේ අවධානය පිණිස. ඉතින් මේ ලෝකයේ ඉන්න මේක පින්වත් නේ අපි නිඳා කරගමු අපි අපි ඔක්කොටම නේද? මේක කාගේ වැරද්ද? මේක ත්‍රිසංගත සත්තුන්ගේ තියෙන වැඩක්. නේද? තරහ වෙන්න එපා. නේද? ආය කියන්නේ ඇයි? මෙහෙම තමයි කලකිරව ගන්න ඕනේ. ඇයි? කුකුලාගේ මොනරාගේ හැසිරීම කාගේ අවධානය ගන්නද? නේද? හැම සතෙක්ම පවා තවත් සතෙක්ගේ අවධානය යොමු කරගන්න නොයේකුත් උපක්‍රම යොදනවා සංසාර ගත වෙච්ච වැරද්ද තාමත් එහෙමමයි නේද සංසාර ගත වෙච්ච වැරද්ද අයින් කරගන්න මහා මේරු පර්වතයක් වගේ ශක්තිමත් තමන්ගේ තියෙන කෙලෙස් කඩන්න පටන් ගන්න ඕනේ හ්ම් නේද කෙලෙස් කඩා ගන්න නම් මේ අතහැරිය යුතු හැම තැනක්ම මොකද කරන්න ඕන හැම තැනක්ම අතහරින්න ඕනේ අතහැරිය යුතු හැම තැනක්ම අතහරින්න ඕනේ. සියුම් තැනකින්වත් ක්ලේශ මලකට මේකට රිංගන්න දෙන්නේ නැතුව ජීවත් වෙන්න නම් ওই වගේ සියුම් සියුම් තැන් පවා සාකච්ඡා කරන්න ඕන. හරියට අසුබය වැඩෙනවා නම් කෙනෙක් හරියට අසුබ භාවනාව කරනවා නම් මේ ශරීරයට වටිනාකමක් දෙන්නේ දෙන්නේ නැහැ. මේ ශරීරයට වටිනාකමක් දෙන්නේ නැහැ. දෙන්නේ නැහැ නෙවෙයි, එන්නේ නැහැ. වටිනාකම් එන්නේ නැහැ. ඇයි මේක ඔව් ඒ වගේ කෙනෙකුට පින්නත් මෙන්න මේ වගේ අවස්ථා උදා වෙන්න පුළුවන් හැබැයි. රැකියාවක් කරනවා. අකලට හිසකෙස් පැහිලා. හරිද? මේ රැකියා ස්ථානයට බාධාවක් ඒක. අපි හිතමුකෝ රැකියා ස්ථානයට බාධාවක් ඒක. අන්න ඒ තැනත්තා ඒක සකස් කරගන්න ඕනද නැද්ද? ආ ඔන්නෝවා වංචක කරලා හදාගන්න එපා මේකයි කියලා. <laughs> චේතනාව දිහා හරියට හැරිලා බලන්න. චේතනාව දිහා හරියට හැරිලා බලන්න මේකයි කාරණාව නේද? ඒ රැකියාව තුළ අන් අයට ප්‍රිය උපදවන විදිහට ඉන්න ඕනකමක් තියෙනවනම් සමහර විට. ඒ වගේ අපි හිතමුකෝ මගුල් ගෙදරකට යන්න වෙලා. සුදු ඇඳගෙන ගිහිල්ලා හරියනවද? නෑ දැනගෙන ඇඳගෙන යනවා නේද? අඳින වෙලාවෙත් හැඟීම තියෙනවා මේ මොනවා ඇඳත් මේ ගඳ වහන්නත් බෑ මේ පිළිකුල මේ අසුචි ගොඩක් පාර්සල් කරනවා වාගේ කියලා දැනගෙන අඳිනවා. හරිද? දැනගෙන අඳිනවා දැනගෙන අඳිනවා හරි යමෙක් සුවඳ විලවුන් ගල්ලන අසුභ භාවනාව වඩන කෙනෙක් සුවඳ විලවුන් ගල්ලනවා හදිස්සිය අනිත් අය නිඳා කරයි නෑ නිඳා කරන්න ඕනේ චේතනාවයි එතන තියෙන්න ඕනේ අසුභ භාවනාව ශරීරය ගැන අසුභ හැඟීම තියෙන කෙනෙක් සුවඳ ගල්ලුම් විලවුන් ගල්වන්නේ ගඳ අයින් කිරීමේ අදහසින් ගඳ අඩුවෙන්ද කියලා හිතාගෙන අනිත් කෙනා සුවඳ ගහන්න කියලා හිතාගෙන හරිද මේ චේතනා දෙක පරස්පර වෙනස් එතකොට සිහියෙන් කටයුතු කරමින් මේ ශරීරය පවත්වා ගන්නවා. එතකොට මේ ශරීරය පිළිබඳ පින්වත්නි මුළු ශරීරයම පිළිබඳ ඔය භාවනාව ඉදිරියට කරගෙන කරගෙන කරගෙන යනකොට ඒ සිහිය පවත්වාගෙන සමාජයේ ජීවත් වෙමින් ඉන්නකොට හරිද? ශරීරින්දා සිද්ධ වුණා වූ නොසන්සුන්කම් අඩු වෙනවාද නැද්ද? අඩු වෙනවා. එහෙනම් දැන් එකින් එක එකින් එක එකින් එක ගැන Tamanට ඇතිවෙච්ච සිහිය පවත්වා ගැනීම එකින් එක එකින් එක කේස් ගැන, ලොම් ගැන, සම ගැන, මස් ගැන, නහර ගැන එකින් එක එකින් එක Tamanට ඇතිවෙච්ච සිහිය පවත්වාගෙන වාසය කිරීම මුළු ශරීරයම පිළිකුල් වස්තුවක් කියලා එක සිහියක් එක නුවණක් ඇති වෙන්න හේතු වෙනවද නැද්ද? අන්න මූල ධර්මයේ ක්‍රියාත්මකයි. ඒක හේතුඵල ධමයක් විවේකයි. හේතුඵල මූල ධර්මයක් මේ. මෙහෙන් දැම්මොත් මෙහෙන් එනවා. යාදි සංවපතේ බීජං තාදි සංහරතේ ඵලං. වපුරන විදියට තමයි ආශ්‍රයෙන් එන්නේ. එහෙනම් කෙස්ලොම් නියදත් සම්මස්නහර ඇට ඇට මිදුළු ආදී පිළිකුලයි පිළිකුලයි කියලා යමෙක් තත්වාකාරයෙන් මෙනෙහි කර කර හැඟීම් උපදවාගත්ත එකින් එක වෙන වෙනම වෙන වෙන. ඒ ඉපදිච්ච හැඟීම මොකද කරේ? පවත්වාගෙන තියාගත්තා. හරිද? මේ පවත්වාගෙන තබා ගැනීම පවත්වාගෙන තබා ගැනීම මුළු ශරීරයම පිළිකුලයි කියන හැඟීම සහ නුවණ සහ සිහිය උපදින්න හේතු වුණා. දැන් ඔන්න එතන තියෙනවා අය සිහිය කියලා කැලලා. නුවණක් සහ සිහියක් කියලා කැලලා. නුවණට කියනවා සම්පජානය කියලා, සිහියට කියනවා සති කියලා. දැන් අභික්කන්තේ පටික්කන්තේ ආලෝකිතේ විලෝකිතේ සම්මිජ්ජිතේ පසාරිතේ සංඝාටිපත්ත චීවර ධාරණේ අසීතේ පීතේ කායිතේ සායිතේ උච්චාර පස්සාව කම්මේ ගතේ තිතේ නිසින්නේ සුත්තේ జాగරිතේ වාසිතේ තුන්හි භාවේ සම්පජානකාරී හෝති හරිද දැන් එයා මොකද කරන්නේ හැම ඉරියව්වකම අර සිහියෙන් අධ්‍යාත්මික ශරීරය පිළිබඳ සිහිය පවත්වා ගන්නද අර ඇති වෙච්ච හැඟීම මොකද කරන්නේ නැවත නැවත වර්ධනය කරමින් නැවත නැවත වර්ධනය කරමින් හැබැයි කැඩෙන්න දෙන්නේ නැතුව අකණ්ඩව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කුසල හැඟීමක් වර්ධනය කරගන්න උත්සාහ කරන කෙනෙක් උදේ දවල් හවස නැවත නැවත නැවත නැවත නැවත නැවත ඒක මෙනෙහි කරන්න ඕන. පින්වත්නි හොඳට මෙතන අපි නොකියුවට දේවදූත සූත්‍රය ආදී සූත්‍ර ධර්ම සංසාරගත බය මෙහි තියෙන නිෂ්පලත්වය මේකේ තියෙන අතෘප්තිකර භාවය මොනවා කරත් ඉවරක් වෙන්නේ නැති ස්වභාවයන් මේවා හොඳට මෙනෙහි කරන්න ඕන අහගෙන විතරක් මදි හොඳට හොඳට හොඳට හොඳට හොඳට මෙනෙහි කරලා හොඳට ප්‍රත්‍ය කරගන්න ඕන මේවා නැවත නැවත නැවත නැවත හොඳට නැగిලා යන ගන්නට එතකොට ඉතින් ආය මේක කෙලවර කරගන්න ඕනේ කියන තදබල තදබල හැඟීම තමන්ගේ තුල උපදින්න ඕන මේක මේ සැරේම ඉවර කරගන්න ඕන ආය මේව තියාගෙන ඉන්න බෑ හරියට මෙන්න මේ වගේ දැනෙන්න ඕන මේ පිළිවෙත් මාර්ගයේ දුකයි තමයි ඔන්න ආරංචියක් එනවා බඩේ ලොකු gediyak තියෙනවා. මේක පිපුරුණොත් මාස ගානකින් මේ ඉක්මනට මේක අයින් කරගත්තේ නැත්නම් මේක පිපුරුණොත් ලොකු දුකකටපත් වෙන්න සිද්ධ වෙනවා කියලා. මොන වැඩේ තිබ්බත් යනවද නැද්ද? මොනම වැඩේ අපි හිතමු ගෙදරක මේ විවාහ මංගල්‍යයක් ඇවිල්ලා කියලා. බඩ රිදිලා ගිහිල්ලා බලනකොට බඩේ gediyak කියලා දැන් අහුවෙලා. දැන් විවාහ මංගල්‍යයේද ඉස්සර වෙන්නේ බඩේ gediyද ඉස්සර වෙන්නේ? <laughs> නේද? විවාහ මංගල්‍යයට ඉස්සෙල්ලා හරි මේක කරගන්න ඕනේ. ඇයි? පිපුරුණොත් මහා විනාශයක් වෙනවා. පිපුරුණොත් මහා විනාශයක් වෙනවා නේද? දැන් මොකද කරන්නේ? දුක් සහිත සල්්‍ය කර්මය කරගන්නවා. සල්්‍ය කර්මය දුක් සැප සහිතද දුක් සහිතද? දුක් සහිතයි. ඇයි දුක් සහිත සල්්‍ය කර්මය කරගන්නේ? අනාගත දුකක් නැති කර ගැනීම සඳහා අනාගත මහා දුකක් නැති කර ගැනීම සඳහා බඩේ gediya බොහොම හොඳයි හිතේ gediyයි හොඳ නැත්තේ තණ්හා gediya නේද ඇයි අද හැන්දෑවේ මලොත් එහෙනම් විවාහ මංගල්‍ය ඉවර කරලා භාවනා කරනවා කියලා ඉඳලා හරියයිද නේද ගොඩක් කට්ටිය එහෙමද නැද්ද ඔය කිව්වට රස්සා හොයලා දීලා දරුවෝ විවාහ කරලා දීලා ගෙවල් හදලා දීලා ඔක්කොම කරලා අන්තිමට තමයි අන්තිම කාලේ මං යනවා අනිත් ඔක්කොම කියන්න ගියාම මොකක්ද දන්නවද කියන්නේ හාමුදුරුවන්ට නම් මොකද ඉතින් නේද? අපි දෙන දාන ටික වළඳලා ඉන්නගෙන අපිටනේ වැඩේ කියලා. අන්නේ අපිටනේ වැඩේ කියන අයගෙන් මං මේවා ඔක්කොම කියලා කියන්න ඕනේ. ඒකයි මම කියන්නේ. දවසට විනාඩි 1440යි. විනාඩි 1400ක් මහා තියාගන්නකො. ඔය අනිත් වැඩවලට 40ක් බැයිද මේ පැත්තට දාන්න? අඩුම තරමින් ඉස්සෙල්ලාම නේද? 1400ක්ම ඇහැ කන නාසය දිව ශරීරය වැඩවලට තියාගෙන ඉස්සෙල්ලාම 40ක් අනිවාර්යෙන් දාන්න. හරිද? ඊළඟට තව 30ක් විතර දාගන්න දවසකට. මේ විදිහට අඩුම ගානේ උදේට පැය භාගයයි, දවල්ට පැය භාගයයි, හවසට පැය භාගයයි කියන්නේ 160යි. නෑ. 90යි. අනේ අපේ ඒක දෙන්න. 1440න් 90ක් ගියා කියන්නේ 1350ක්ම තියෙනවා. ඔය ටිකවත් අඩුම ගානේ පුළුවන් නම් කරන්න. ඒ ටිකවත් කරන්න බැයි නම් නේද? අපි ඇවිල්ලා තියෙන්නේ මොකටද? ආපු වැඩේ වෙන වැඩක් වගේ එනවා. ගෙවල් බලා ගන්න. නේද? ඉඩම් බලා ගන්න. ඒකට ඇවිල්ලා තියෙන්නේ මොකද? ඒ වැඩේ කර කර ඉන්නේ. එහෙනම් කුසල සංවර්ධනය කුසල සිතක වර්ධනය කරගන්න අවශ්‍ය කරන දේ නුවණැත්තෝ වේගෙන් වේගෙන් වේගෙන් වේගෙන් කරගන්නවා. එතකොට ඇතිවෙච්ච සිහිය පින්වත්නි අඛණ්ඩව පුහුණු කරන්නේ නැතුව අඛණ්ඩව පුහුණු කරන්නේ නැතුව අර සිහිය පවතින්නේ නැහැ. සිහිය පවතින්නේ නැහැ. ඇති වෙන සිහිය නැති වෙනවා. කවදා හරි දවසක අඛණ්ඩව මේක කරගන්න වෙනවා. ඔය සති සම්පජානනය කියන කාරණාවේදී හරි ලස්සනයි ඔය තියෙන කමඨහන වර්ධනය වෙන විදිහ පින්වත්නි. ඒක දෙන පළවෙනි එක සාර්ථක සම්පජානනය කියලා. දෙවෙනි එක තියෙනවා ඊට වැඩිය ඉහළ මානසිකාරයක් ඇති වෙනකොට සත්ප්‍රාය සම්පජාන්නේ කියලා. ඊටත් වැඩිය ඉහළ මානසිකාරයක් ඇති වෙනකොට ගෝචර සම්පජාන්නේ කියලා. ඊටත් වැඩිය ඉහළ මානසිකාරයක් ඇති වෙනකොට අසම්මෝහ සම්පජාන්නේ කියලා. සත්ප්‍රාය සම්පජාන්නේ කියන සාර්ථක සම්පජාන්නේ කියලා කියන්නේ මේ යමක් කරන් ඉස්සෙල්ලා ඒක හොඳද නරකද කියලා අඩුම ගානේ බලලා සිහියෙන් වාසය කරමින් කරන්නේ දෙවැනි තත්ත්වයටපත් වෙනකොට මගේ Brahmachari ජීවිතයට යහපතක් වෙනවද අයහපතක් වෙනවද කියලා බලමින් සියලු කටයුතු මේ අඩුම ගානේ දැන් මම මේ බණට එනකොට මම 100න් ඉන්නකොට මගේ Brahmachari ජීවිතයට හානියක් වෙනවද මම එන්නේ නැහැ. හරිද? ඒක කොහොමද මේ අතක් මෙහෙම තියෙන අතක් මෙහෙම කරන වෙලාවේ පවා මේ පැත්ත බලලා මේ පැත්ත බලලා බලලා මගේ Brahmachari ජීවිතයට හානියක් වෙනවද කියලා සිහියෙන් වාසය කිරීම. එතකොට ඉස්සෙල්ලා අර වැඩේ කරාට පස්සේනේ මේක කරන්න පුළුවන් වෙන්නේ. නේද? අන්න ඒ ගාන තමන්ගේ සිහිය වර්ධනය කරගත්ත කෙනාට ඊළඟට එන එක ඔක දිග විස්තරයක් තියෙනවා නමුත් ඊළඟට එන මානසික ස්වභාවය තමයි මොකක්ද තමන් වඩන කමටහනට බාධා මාත්‍රයක්වත් ඇති නොවන විදිහට ඉදිරිය බැලීම ආපසු යෑම ඉදිරියට යෑම ඉදිරිය බැලීම ආපසු බැලීම අඩුම ගාන උච්චාර ප්‍රස්තාව කර්මයන් පවා වතුර ටිකක් බොනකොට පවා ආහාරයක් ගතේ තිතේ නිසින්නේ සුත්තේ අතීතේ පීතේ කායිතේ සායිතේ මේ හැම එක රස විඳීමේදී පවා ගන්න කමටහනට බාධාවක් නැහැ. කුසල හැඟීමට බාධාවක් නැතුව ජීවත් වීම. අවසාන සම්පජාන්‍ය තමයි මේ අර අපි කිව්ව ඉස්සෙල්ලා කිව්ව සත්පුද්ගල සංඥාව නැතුව වාසය කිරීම. මේ මොකද්ද? හිතෙන් උපදින්නා වූ හැඟීම හින්දා ඇතිවන්නා වූ චිත්ත කිරිය වායෝ ධාතුව කියලා කියන මේ හිතේ ඇතිවන හැඟීමෙන් උපදින වායෝ ධාතුවකින් හෙල්ලෙන මේ හැම වැඩක්ම කරන්නේ අන්නේ සිහිය. හෙල්ලෙන දුර මේක බැකෝ යන්ත්‍රයක් වගේ එකක් කියලා. හරිද? එහෙම ක්‍රමානුකූලව ඒ සිහිය පවත්වා ගැනීමක් මේ කියන්නේ ඔක දැන ගැනීමක් විතරක් නෙවෙයි. අනුම ගානේ හොඳ නරකවත් පවත්වා ගන්න බැරුව නෙමෙයි දඟලන්නේ නේද? සත්තු මැරෙනවා නම් හොරකම් කරනවා නම් පරිසවචන කියනවා නම් කේලම් කියවෙනවා නම් රූපాయනෙන් අයින් වෙන්න බැයි නම් නේද? ආහාරයෙන් අයින් වෙන්න බැයි නම් අනවශ්‍ය ආහාරෙන් නිදි මරා ගන්න බැයි නම් නේද? එතකොට කොච්චර දුර්වල මානසික තත්ත්වයක්ද? තියෙන මොනවා කතා කරත් වැඩක් වෙන්නේ නෑ. තමන්ගේ පැත්තේ සංවර්ධනය කරගන්නේ නැතුව මේ සඳහා පින්වත් ඕනම දෙයක් අතහරින්න අතහැරලා කටයුතු කරන තමන්ට ශක්තිය ක්‍රමානුකූලව හදා ගන්න ඕනේ. ඕනම දෙයක් අතහැරලා දාගන්න පුළුවන් ශක්තිය. ඇයි තියාගෙන වැඩ නැති හින්දා තියාගෙන වැඩ නැති හින්දා. ඉතින් ඔන්න ඔය ක්‍රමයට දැන් තියෙන 100 තමන්ගේ තුල වර්ධනය කරගත්ත 100 පවත්වා ගැනීමේ වැඩපිළිවෙල මොකක්ද කියලා දැන් තේරෙනවද? ආන්ගේ පවත්වා ගන්නකොට ඊළඟ 100 උපදිනවා. දැන් මේ ශරීරයේ පිළිකුලයි දුගඳයි කියලා පින්නත් තමන් මේ සිහිය පවත්වාගෙන නැවත භාවනාවකට යන කෙනෙකුට ඔන්න ඊළඟ පියවරට යන්න පුළුවන්කම තියෙනවා. බහිද්ධාවා කායේ කායානුපස්සී විහෙරති. බාහිර කය පිළිබඳ යාට සිහිය උපදිනවා. මේක විතරක් නෙවෙයි එහා පැත්තේ එකත් ඒ જાතියම තමයි. නේද? බලන්න මෙන්න මේ දෙක එකට කෙරෙනකොට බුදුරජාණන් වහන්සේගේ පළවෙනි පැනවුම හරියනවා. ඉද වික්කවේ බික්කු කායේ කායානුපස්සී විරති ආතාපි සම්පජානෝ සතිමා විනෙය්‍ය ලෝකේ අ비ජ්ජා දෝමනස්සං මේ ලෝකය ගවේෂණය කරන තමන් ගවේෂණය කරන කෙනා එක අර්ථයක් භික්ෂුව කියන උතන හරිද එතකොට ලෝකය ගවේෂණය කරන තමන් ගවේෂණය කරන කෙනා මොකද කරන්නේ කායේ කායානුපස්සී විහෙරති කයෙහි කයෙහි සත්‍ය తত্ত্বය මෙනෙහි කරමින් වාසය කරනවා ගවේෂණය කරමින් වාසය කරනවා කොහොමද එයා ඒක කරන්නේ කොන්දේසි සහිතව ආතාපි සම්පජානෝ සතිමා සිහියෙන් නුවණෙන් වීරියෙන් සිහියෙන් නුවණෙන් වීරියෙන් මේ වචන මේ වගේ තියෙන පරම අර්ථය නේද මේ හැම වචනයකම තියෙන අර්ථය සිද්ධ වෙන විදිහට මේ හිත සකස් කර ගැනීම කායානුපස්සීව වාසය කරන කෙනාට මේ ඔක්කොම තියෙන්න ඕනේනේ නේද? කායානුපස්සීව ඉන්නවා. 100ෙන් නුවණෙන් වීරෙන් සිහිය මිශ්‍රවයි. නුවණ මිශ්‍රවයි. වීරය මිශ්‍රවයි. කොහොමද? ඇලෙන්නෙත් නැතුව, ගැටෙන්නෙත් නැතුව. ඇලෙන්නෙත් නැතුව ඇයි ගැටෙන්නේ නැහැ කියන්නේ? ඇයි ගැටෙන්නේ නැහැ කියන්නේ? පින්නනි කෙල සෙම සොටු ආදී දේවල් එක අපේ හිතවල ගැටීම් තියනවද නැද්ද? හරිද? වෙන කෙනෙක්ගේ ශරීරයක තියෙන සෙම වගේක් දාපු එකක් දැක්කොත් ගැටීමක් සිද්ධ වෙනවා. නමුත් මෙතනත් ඒකම තියෙනවා කියලා Tamanට හොඳ සිහිය තියෙනවා නම් අරකට එක ගැටීමක් නැහැ. එහා පැත්තේ තියෙන ශරීර ගැන ඇලීමක් තියෙනවා. ඒකේ සෙමසටු ආදිය තියෙනවාය, මස් තියෙනවාය, ලේ තියෙනවාය කියලා සටහන එනවා නම් ඇලීමක් ඇලීමක් නැහැ. එතකොට අන්නේ ඇලීම් ගැටීම් දෙක අයින් වෙනවා කියන්නේ ඒකයි. අජ්ජත්තිකව බාහිරව මෙනෙහි කරන කෙනෙකුට ඇලින් ගැටින් දෙක අයින් වෙනවා. හරිද? ඊළඟට සටහන සටහන කියලා කියවනේ. මේ සටහන මෙනෙහි කිරීමේදී සිහිය පවත්වා ගත්තොත් තියෙන වටිනාකම කොච්චරද කියලා බලන්න. සටහන මෙනෙහි කරන කෙනෙකුට දැන් මං ඇස් දෙක පියාගෙන මගේ මස් මන්සං මන්සං මන්සං කියලා කඩේ තියෙන අර හරක් මස් ගොඩේ තියෙන මස් මෙනෙහි කරලා හරියන්නේ නැහැ. හරිද? ඒ සටහන් අරගෙන ඒ වර්ණ අරගෙන මොකද කරන්නේ? මේකේ තියෙන මේ සටහන මෙනෙහි කරගෙන මෙනෙහි කරගෙන යනවා. හරිද? අන්න එහෙම මෙනෙහි කරගෙන යනකොට පින්නත් නේ Tamanට උපදිනවා දැන් බලන්න අපි මෙහෙම ඉඳගෙන මූණ මෙනෙහි කරොත් හදිස්සියේ අපිට මතක් වෙන්නේ හැමනේ. නේද? අන්න හැම අභිභවා මස් තමයි දැන් මෙනෙහි කර කර ඉන්නේ. තේරෙනවද? හැම අභිභවා මස් මෙනෙහි කර කර ඉන්නේ. දැන් අත මෙනෙහි කරොත් එහෙම මතක් වෙන්නේ මොකද්ද? හැමනේ. හැම යටින් තියෙන මස් ගැනයි දැන් මම මෙනෙහි කර කර ඉන්නේ. කකුල මෙන්න මේ වෙලාවේ මෙහෙම ඉඳගෙන මුළු ශරීරය ගැනම හිත යවනවා සටහන ගන්නෙ මොකද්ද? මේ හැමතැනම තියෙන මස්. කකුලක් මෙනෙහි කරොත් මස්. ඇඟිල්ලක් මෙනෙහි කරොත් මස්. ඒ කියන්නේ හිත යන යන යන යන තැන්වල භාවනාව කරගෙන ඉන්න කෙනාට කොහේ හිත ගියත් ඒ ප්‍රදේශයේ තියෙන හිත හිත වේගෙන් යනවා. දැන් දැනටත් අපේ හිත වේගෙන් මේ ශරීරය පුරා යනවා. එතකොට හැම වෙලේම මෙනෙහි වෙන්නේ හැම. මේකට හැමේ නවතිනවා. දැන් මෙයා පුරුදු කරන්නේ මොකද්ද? ඇත්තටම තියෙන මස් ගැන. හරිද? ඒතකොට එහෙම පුරුදු කරපු කෙනෙකුට මෙන්න මේ වගේ වෙන්නේ අන්තිමට. මම කියනවා කාට හරි ගිහිල්ලා මස් කිලෝ 15ක් විතර ලේ බහින මස් කිලෝ 15ක් විතර අරන් එන්න කියලා මෙතෙන්ට. අරන් එන ලෝකෙ ඉටිකොලකින් ඔතන්ට කියනවා. ඔතන පිරිසිදු රෙදි කැලකින් වහන්න කියනවා. දැන් මොකුත් හොයන්න බෑ. බලාගෙන හිටිය කෙනෙකුට කියනවා එවිල මේක පිරිමදින්න කියලා. එයාට මොන වේදනාවක් ඇති වෙයිද? එයාට සැප වේදනාවක්ද දුක් වේදනාවක්ද නැත්නම් සුබ හැඟීමක්ද හොඳයි සුවයි සුන්දරයි මధుරයි ප්‍රියයි කියලා හිතෙයිද? ඉතින් ඔවුනේ අපා ස්පොන්ජ් එකක් වගේ නේද? ඇයි මෙහෙම අත තියනකොට මෙයාට උපදින සංඥාව මොකද්ද? මස් ගොඩක්. නේද? මස් ගොඩක් කියලා සංඥාව එනවා. සංඥාව එන්න තියනවා. ඇයි එන්න තියන්නේ? එයා අරක දැක්කා. එයා අරක දැක්කා නේද? දැක්කින්ද යාට එන්න සංඥා තියෙනවා. හොඳයි දැක්ක නැති කෙනෙකුට මස් කියලා දැක්ක කෙනෙකුට එන්න නෑ. මොකද්ද? <laughs> මොකද එයා එහෙම දැක්ක නැති කෙනෙකුට මෙතනින් ගෙනලා මස් කියලා වහලා තිනවා කියලා දැක්ක නැති කෙනෙකුට එන්න කියලා මේක පිළිමදින්න කියලා. එයාට එන්න නෑ. මොනවාද සංඥා එන්න නෑ. ඇයි එයා දැකේ? නෑ. එහෙනම් මනසානුපෙක්කිතා මනසින් දකින්ද කිව්වා. හරිද? මනසින් දැක කෙනාට පින්වත්නි ඒ දැකලා සිහිය උපදවාගත්ත කෙනාට අන්න බලන්න මොකද වෙන්නේ යම් කිසි කෙනෙක්ගේ ශරීරයක් ස්පර්ශ කරොත් ආදරයෙන්ද දරුවෙක්ගේ හරි නැත්නම් රාගයකින්ද හරි ඒත් එකම වෙන සටහන මොකද්ද මස් මස් බව දැනෙනවා ලේ බව දැනෙනවා දුගඳ බව දැනෙනවා ඒක වැහෙන්නේ නැහැ ඒ අකුසලයට ඒක වහන්න බෑ මං අහනවා රාගය කියන ගෝර ඡණ්ඩ රෞද්‍ර හැඟීම යටපත් කරන්න පුළුවන් බෑද එහෙනම් නේද ඒක කරන්න නම් මොකද කරන්න ඕන සිහිය පවතින ගානට ගන්න ඕන ඉතින් නොසන්සුන්කම් අඩු කරන්න පුළුවන් වැරදි තැනක ඉපදින වැරදි හැඟීම සුවඳයි සුවඳයි කියලා ගඳම හොයාගෙන යන නේද ඒක සංඥා විපල්ලාසය කියන්නේ ඒකයි නිලමැස්සාට මෙච්චර හොඳ තැන් තියෙනවා යන්න අරලිය මල් තියෙනවා පිච්ච මල් තියෙනවා නේද? හ්ම් සුවඳ තැන් කොච්චර තියෙනවද මේ ලෝකේ? නිලමැස්ස කොහෙද යන්නේ? අනේ අම්මේ නේද ඉගිරෙන්නත් පුළුවන්කම තියෙනවා. ලැජ්ජාව ඇති වෙනවද නැද්ද? නේද? ඔය කියන්න පුළුවන් විදිහටයි කිව්වේ. ලැජ්ජාව ඇති කරගත යුතු වෙනවා නේද? ලැජ්ජාව ඇති කරගත යුතු වෙනවා මේක වැරදීමක් කියලා ලැජ්ජාව ඇති කරගත යුතු වෙනවා. නේද? බුදුරජාණන් වහන්සේ මේවා ගැන මීට වැඩිය මහා නින්දා කරලා කතා කරා. හරිද? ඉතින් ඇයි අපි මේවා කතා කළ යුතු වෙනව අසුභ භාවනාව ගැන කතා කරනකොට? එහෙනම් මුළු ශරීරයම පිළිකුල් කියන හැඟීම පවත්වා ගැනීම ඊළඟ ශරීරය පිළිබඳ හැඟීම ඇති වෙන්න හේතු වෙනවා. දැන් මේ දෙකම විඩෙන් විඩේ විඩෙන් විඩේ ඒ හැඟීම දෙකම පිළිකුල් කියන හැඟීම පවත්වාගෙන වාසය කිරීම හේතු වෙනවාද නැද්ද? දැන් පොඩක් ඉන්න. දැන් පළවෙනියෙන් මගේ ශරීරය ගැන මම ඒක දැනගෙන සිහිය පවත්වාගෙන වාසය කරනකොට මේ ශරීරය පිළිබඳ තණ්හා දෘෂ්ටිමාන අඩු වෙනවා විතරක් නෙවෙයි අලුතෙන් උපාදානය වෙන්නේ නැතුව ජීවත් වෙන්න පුළුවන්. අනුන්ගේ ශරීර ගැනත් ගත්තට පස්සේ ඒකත් එහෙමයි. දැන් ඒවා පිළිබඳව. දැන් ඔන්න ඔය සටහන් එහෙම ඇති වෙච්ච කෙනෙක් ගිල රූපවාහිනිය දකින්න වෙනදා වගේ නෙවෙයි. රූපాయනේ ලස්සන කෙනෙක් ලස්සන තැනක ලස්සන රිද්මයකට ලස්සනට නටනවා කියලා කලින් හිතිච්ච එකක් දැන් දකිනවා. හරි දැන් කොහොමද පේන්නේ? අපූර්වට මස් නටනවා පේනවා. හරිද? එයාට හැඟෙනවා ඒක. හරිද? තේරෙනවා, දැනෙනවා. බලුකුණක් සරසවලා නටවනවා වගේ රූකඩයක් නටවනවා වගේ කියලා දැනෙනවා. මේකට මම මීට කලින් සතුට ඉපදුනේ කොහොමද කියලා පුදුම හිතෙනවා. හරිද? අර දාන එක එක එක එක හැඩතල දදා හිටිනකොට පුංචි ළමයි වගේ මොකද්ද මේ කරන විහිළුව කියලා Tamanට හිතෙනවා. හරි. පුංචි උන් වගේ කකුල් එකවර එක පැත්තකට දානවා, අත් එකවර එක පැත්තකට දානවා. හරිද? හරිද? චූටි ළමයිත් මේක කරනවානේ කියලා පුංචි ළමයි වගේ මොකද්ද මේ නාටකම කියලා හිතෙනවා. නොතේරුම්කම කියලා හිතෙනවා. හරිද? මේ විදිහට මෙහි තියෙන යථාභූත ස්වરૂපය පිළිබඳ සංඥා එයාට එන්න පටන් ගන්නවා. ඒකත් එක්ක සතුටක් ඇති වෙයිද කලකිරීමක් ඇති වෙයිද? කලකිරීමක් ඇති වුණොත් පරිේශන මට්ටමට යයිද? ලාභ ලැබෙයිද? නෑ. එතනින් එහාට තියෙන පියවරවල් වලට යන්නේ නෑ. බලන්න කැඩිච්ච තැන කොතනද කියලා. නේද? ඒකයි කිව්වේ උපාදාන වෙන එක නවතිනවා කියලා. හරි? දැන් ওই දෙකම ගැන. දැන් දෙකම ගැන සිහිය තියාගෙන ඉඳීම ඊළඟ භාවනා පියවරකදී හෝ එදාම හෝ නැත්නම් පසුව හැබැයි සිහිය පවත්වාගෙන හිටියනේ. දැන් එන්න එන්න මේ හිතේ වෙනදා ඇති වෙච්ච නොසන්සුන්කම් එහෙනම් මොට්ට පිහිය මුවත් වීගෙන එන්නේ දැන්. ටික ටික ටික ටික කලින් තිබ්බ මොට්ට පිහිය මුවහත් වීගෙනයි දැන් එන්නේ. එහෙනම් මේ හිත ඔන්න ඔය ගාන ටික ටික වැඩනකොට කියනවා හිත කර්මන්නේ වීගෙන එනවා කියලා. ඒ කියන්නේ යමක් කරන්න පුළුවන් හිතක්. පංච උපාදානස්කන්ධයේහි අනිත්‍ය ස්වභාවය දකින්න පුළුවන් හිතක් තමයි මේ සකස් වීගෙන සකස් වීගෙන සකස් වීගෙන එන්නේ. අනාත්ම ස්වභාවය දකින්න පුළුවන් හිතක්. ඒ අර විසිරෙන හිත දැන් එකතෙන් වීගෙන මොකද වෙනදා විසිරිච්ච වාර ගන්න අඩු වෙනවා පින්නන්නේ. දැන් ඊළඟ පියවර තමයි මේ පැත්ත ওই පැත්ත සංසන්දනය කරමින් වාසය කිරීම. අජ්ජත් බහිද්ධාවා කායේ කායානුපස්සී වේති. සංසන්දනය කිරීම සිද්ධ වෙන කාලය වෙනකොට මොකද වෙන්නේ? අන්න පාරේ යනවා. ඒ සිහිය තියාගෙන පාරේ ගියොත් එයා මේකට 아무තු කිසිම සැරසිල්ලක් දාන්නේ නැහැ. හරි දාන්නේ නැහැ නෙවෙයි දාන්න වෙන්නේ නැහැ. ඇයි වෙන්නේ නැත්තේ? වැඩක් නැහැ කියලා දන්නවා. හරිද? බොහෝ විට ඒ කාලේ වෙනකොට කරාඹු ගලවනවා මතක් වුණොත්. හැබැයි අමතක වෙලා දෙන්න පුළුවන්. වැඩක් නැහැ කියලා ගලවලා දානවා. මාළ ගලවලා දානවා. හරිද? චාම් ඇඳුමකින් සැරසෙනවා. තැන් සුදුසු විදිහට අඳිනවා. කතාව සාමාන්‍ය වෙනවා. තරුණයෙක් වුණත් එහෙමයි. හිනහව සාමාන්‍ය වෙනවා. හරිද? බොහෝ වර්ණ ගන්නවන ඇඳුම් අයින් වෙනවා. මේ විදිහේ වෙලා ඒ කේශ කලාපය සාමාන්‍ය වෙනවා. හරිද? ඒවා ඒවා පිරිසිදු වෙනවා හැබැයි. පිරිසිදුව ඊටාම ක්‍රමානුකූලව චාම් තත්වයකටපත් වෙමින් තියෙනවා. ඔය ඔය තත්ත්වයටපත් වෙන මොකද එහා පැත්ත මෙහා පැත්ත දෙකම බොරු මහන්සියක් ගන්නෙ නෑ. හැබැයි පිරිසිදුව ඉන්නවා. පිරි හොඳට පිරිසිදුව ඉන්නවා වෙනදට වැඩි. ඇයි ඒ? අනිත් අයගේ අවදානම පිණිසයි කියලා දැනෙන හින්දා. නේද? අවදානය පිණිසයි නෙවෙයි. එතකොට පහසුවෙන් පාරේ ඇවිදලා යනවා. එයි. අරයා මෙහෙම හිතයි, මෙයා මෙහෙම හිතයි. හ්ම් මෙහෙම වෙයි, මෙහෙම වෙයි. தත්තෙට හොඳ නෑ. මොකවත්ම නෑ. හරිද? මේ පොඩි කමටහනක් කියලා හිතුවට පින්නත් මේක නිවැරදිව වර්ධනය කරොත් මහා මහා වෙනසක් සිද්ධ වෙනවා චින්තන විපර්යාසයක් සිද්ධ වෙනවා චක්කුකරණී ඥානකරණී උපසමාය අභිඥාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති හරි මේ මේක චින්තන විපර්යාසය මේ හිත වෙනස් වෙන විදිය හිතෙන විදිය වෙනස් වෙන විදිය හිතන විදිය නෙවෙයි හිතෙන විදිය වෙනස් වෙන ලෝකය ගැන හිතෙන විදිය වෙනස් කරනවා තමන්ගේ දෘෂ්ටිය වෙනස් කරනවා සුතා දතා වචසා පරිචිතා මනසානුපෙක්කිතා දිට්ඨියා සුප්පටි විද්දා දිට්ඨියා සුප්පටි විද්දා හරිද? දෘෂ්ටිය ඍජුභාවයටපත් වෙනවා. නිවැරදි හැඟීමෙන්ද පටන් ගන්නවා. හැඟීම නිවැරදි වෙනවා. වැරදි හැඟීම් වලින් අත මෙදෙන්න පටන් ගන්නවා. ක්‍රමානුකූලව මේක සිද්ධ වෙන්නේ. මේක අකණ්ඩ පිළිවෙලට නිවැරදිව කරන වැඩපිළිවෙලක් මිසක්කා භාෂාවක් ඉගෙන ගන්න එක බලන්නකෝ. චුට්ට චුට්ට චුට්ට චුට්ට ඉගෙන ගන්න ඉගෙන ගන්නොත් භාෂාවක් ඉගෙනගෙන ඉවර කරන්න පුළුවන්. ඒකේ පරිණත වෙන්න පුළුවන්. බෑ. හැබැයි එක දිගට එක දිගට එක දිගට පුහුණු වීම කරොත් යම් කිසි භාෂාවක කතා කරොත් ඊට පස්සේ කොච්චර කල් අමතක වෙලා තිබුණත් කතා නොකර හිටියත් අදාළ සංඥාව එනවා. ඒකෙන්ද බුද්ධ භාෂාව නේද? නැත්නම් ස්වභාව ධර්මයේ නියම භාෂාව ඇත්ත ඇත්ත తত্ত্বය ඇත්ත සංඥා තමන්ගෙන් උපදින්න ඒ පුහුණු වීම අකණ්ඩව කරන්න ඕන මාස දෙකකට සැරයක් මාසයකට සැරයක් ඒක කරලා හරියන්නේ නෑ එතනයි වරදින්නේ අපරාධය අපේ කාලේ නේද අපරාධ කාලේ. ඉතින් මෙන්න මේ විදිහට සිහිය පාත්වා ගනිමින් වාසය කරනකොට ওই විදිහට මොකද වෙන්නේ? ඔන්න දැන් තමන්ගේ සහ අනුන්ගේ වශයෙන් බොහොම නිදහස් ජීවිතයක් ලැබෙනවා. දැන් එයාට නොසන්සුන් වීම බොහොම බොහොම අඩු වෙනවා. දැන් අන්න එයාට පුළුවන්කම තියෙනවා මේ කය කෙරෙහි හිත යොමු කරගෙන කයෙහි ඇතිවීම නැතිවීම පිළිබඳ මෙනෙහි කිරීම කරන්න. මේක ඇතිවීම සමුදය වය සමුදය ධම්මානුපස්සීව මේක ඇතිවීමට හේතු වෙන කරුණු නැතිවීමට හේතු වෙන කරුණු මෙනෙහි කරනවා මෙන්න එයාට මතුවෙන එයාට මතුවෙන විදර්ශනාව මොකක්ද විදර්ශනා ඥානය මොකක්ද ඔකත් එක්ක සමුදය ධම්මානුපස්සීවා වය ධම්මානුපස්සීවා සමුදය වය ධම්මානුපස්සීවා කියන්නේ උදයව්‍ය ඥානයයි. කයෙහි ඇතිවීම නැතිවීම පිළිබඳ සිහිය පවත්වා ගැනීම කියන උදයව්‍ය ඥානයයි. මේ අතරවාරයේ මේ මේ ක්‍රමවේදයේ මේ සිහිය පවත්වා ගැනීමේ උපරිමය මොකද්ද කියලා. පටිසම්පදාවේ තියෙන ආකාරයටත් තේරුම් ගන්න පුළුවන් විදිහටත් අපිට මෙන්න මේ වගේ තැනකටත් මේ කමටහණෙන් යන්න පුළුවන්කමක් තියෙනවා. හරි? දැන් මම බොහෝ පැතිවලට හිත යොමු කර කර යොමු කර කර යොමු කර කර යොමු කර කර ගත්තා. මේ ශරීරයේ පිළිකුල්, අන්‍ය ශරීර පිළිකුල්, දෙපැත්තම පිළිකුල් කියන හැඟීමක්. නේද? මේක කොච්චර අමාරුවෙන්ද මගේ ළඟ උපදින්නේ. ගොඩක් වෙහෙසකාරීව නේද උපදින්නේ. නමුත් ඒ ඉපදිච්ච දවසක දැන් Tamanට තේරුම් ගන්න පුළුවන් මට මේ හැඟීම ඉපදුනා කියලා. හරි? මේ හැඟීම ඉපදුනාට පස්සේ දැන් දන්නව නේද මේ හැඟීම උපදිනවා කියලා මං අහනවා. ඔය කියන මෙනෙහි කිරීම කරගෙන කරගෙන කරගෙන කරගෙන කරගෙන ගියොත් ඔය හැඟීම උපදිනවමද නැද්ද? ඉපදිය යුතුමද නැද්ද? හොඳයි. නැවත නැවත එතකොට ඒක දැනගෙන මේක ඉපදුනා මේක ඉපදුනා කියලා දැනගෙන කඩන්නේ නැතුව එක දිගට එක දිගට කරොත් උපදින වාර ගන්න වැඩි කරගන්න පුළුවන්ද නැද්ද? හොඳයි උපදින වාර ගන්න වැඩි වෙනකොට නැවත මෙනෙහි කිරීම නැවත මෙනෙහි කිරීම අකණ්ඩව අකණ්ඩව අකණ්ඩව කළොත් සම්පජාණයෙන් යුක්තව අතපය දිග හැරීමේදී පවා මේ හැඟීමට බාධා නොවෙන්න යමේ නිබඳව নিরතුරුව සිහියෙන්ම ඉඳගෙන අභ්‍යන්තරගත වෙලා මේකම මේකම නැවත නැවත නැවත නැවත නැවත නැවත නැවත කරගෙන ගියොත් භාවනා ඉරියව්වක ඉන්න වෙලාවක ආයාසයෙන් මේක කරගෙන ආපු කෙනාට වැඩි වාර ගණක් මේ හැඟීම ඇවිල්ලා අන්තිමට මොකද වෙන්නේ මේ හැඟීම තුල හිත නවතිනවා වෙනත් කිසිදු හැඟීමක් එන්නේ නැතුව හරිද ආයාසයෙන් කරගෙන ආපු මේ වැඩපිළිවෙල નિરાයාසයෙන් කරන්න පුළුවන් තත්යකට පත් කරගන්න පුළුවන්කමක් තියෙනවා ඒ කියන්නේ එක ආරම්මණයක මේ හිත නවතිනවා අන්න ඒ ගානට හිත වර්ධනය වුණාම කියනවා වෙන කිසිදු අරමුණක් එන්නේ නැහැ. අන්න එදාට කියනවා හිත කර්මන්නේ වුණා කියලා. හරිද? මේක නැවත නැවත නැවත නැවත නැවත නැවත නැවත නැවත පුහුණු කරොත් පින්නත් නේ. හිත කර්මන්නේ දැන් බලන්න පිහිය මෝහත් තියාගත්තා නම් ඕන පැත්තක් කපන්න පුළුවන්. ඕන ගහක් කපන්න පුළුවන්. නේද? මෙන්න මේ தත්ත්වයට කර්මන්නේ தත්ත්වයට පත් කරගත්ත හිතක්. හරි? ඒක ආරම්මණයක තියාගන්න පුරුදු කරපු හිතක්. ඒ ආරම්මණයෙන් අයින් කරලා වෙනත් ආරම්මණයක යෙදෙව්වොත් වහාම වේගයෙන් මේ ආරම්මණය තුල එකත් එකටපත් වෙනවද නැද්ද? නේද? යවන්න ඕන තැනක යවන්න පුළුවන් එකක් හදාගත්තා. වාහනේ හදාගත්තොත් ඕන පැත්තකට යවන්න පුළුවන් ඒක. ඒකයි කියන්නේ ඒක කර්මන්නේයි කියලා. අන්න ඒ හිත තමයි මේ කයෙහි අනිත්‍ය දැකීම සඳහා පාවිච්චි කරන්නේ. අනාත්මය අනාත්ම ලක්ෂණ අවබෝධ කර ගැනීම සඳහා පාවිච්චි කරන්නේ. දුක්ඛ ලක්ෂණ තේරුම් ගැනීම සඳහා පාවිච්චි කරන්නේ. වේදනාවේහි අනිත්‍ය ලක්ෂණය, අනාත්ම ලක්ෂණය, දුක්ඛ ලක්ෂණය, අසුභ ලක්ෂණය යමක් තියෙනවා නම් සංඥාවේහි, සංකාරයේ නැත්නම් හිතෙහි ධර්මතාවයන් වල ඕනෑම කාරණාවක් පිළිබඳව Tamanට අවබෝධයක් ඇති කරගන්න මොකක් හරි කමටහනක පින්නද ඉස්සෙල්ලා හිත කර්මන්නේ බවට පත් කරගන්න ඕනමද නැද්ද? නේද? එහෙම නැති හිතකින් මොනව කරන්නද? ඒකේ තේරුම සමාධියක් පරිපූර්ණ වර්ධනය කරගෙනම විදර්ශනා කරන්න ඕන කියන එකද? නෑ නෑ. විදර්ශනාවකුත් වර්ධනය වෙමින් එන ගමන් තමයි මේ සමාධිය හැදෙන්නේ. නමුත් සමහර ඇත්තෝ හිත කර්මන්නේ කරගෙන මේ කාරණාව කරනවා. එයාලට කියන සමත යානිකයෝ කියලා. හරිද? සමහර ඇත්තෝ විදර්ශනාව විතරක් කරනවා. ඒ කට්ටිය බොහෝම කර්කශව තමයි ඒක කරා යන්නේ. මොකද සුවදායක තත්ත්වයේ උපදින බොහොම අඩුවෙන් හින්දා. නමුත් සම්මා සම්බුදු පියාණන් වහන්සේ ජීවමානව නැති මේවැනි කාලයක මගේ පෞද්ගලික අදහස මේ දෙක මිශ්‍ර කරගෙන යනවා නම් බොහොම වටිනවා කියලායි. මිශ්‍ර කරගෙන යන ඇත්තන්ට සමතේ විතරක් වර්ධනය කරන් ඉන්න ඇත්තන්ට මලගෙදරක් වුණොත් ලොකු ප්‍රශ්නයක් වුණොත් සමහර විට ඒකත් නැහැ විදර්ශනාවත් නැහැ. විදර්ශනාව විතරක් කර කර ඉන්න අයට බොහෝ කල්යන්ට ඉඳ තියෙන මේ කාටුත්ත සිද්ධ වෙන්නේ. ඒකින්ද දෙකම මිශ්‍රව කරගෙන යන කෙනාට යම් යම් හිරිහැර පීඩා වුණාට පීඩන ඇති වුණාට අර ඇතිවෙච්ච විදර්ශනාවෙන් තමන්ගේ සමාධිය ආරක්ෂා කරන හින්දා යම් කිසි පිටුහලකට යන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඔන්න ඔය தත්ත්වයට හිත ඒ ඇතිවෙච්ච සීය උපරිම தත්ත්වයකට ඔය වගේ හිතේ නැගෙන தත්ත්වයකට හරි මේකත් එක්ක ඇති වෙන කලකිරීම ස්වභාවය මේකත් එක්ක ඇති වෙන කලකිරීම ස්වභාවයෙන් එක්කම්ම සංකල්පනාවක්. ඒක සම්මා සංකප්පයක්. ඔය සම්මා සංකප්පය අප්පනා වියප්පනා චේතසෝ අබිනිරෝපනා කියන தත්ත්වයට යන්න ඕන මාර්ග හිතක් දක්වාපත් වෙන්න. එතකොට එහෙනම් ඔන්න ඔය ඉහළ தත්ත්වයකට තමන්ගේ මානසිකත්වය පත් කරගෙන ඒක විදර්ශනාවට යොදා ගන්නවා. හරි ඒක තුල ඉඳගෙන තමන්ට රූප වේදනා සංඥා සංකාර විඥානයන්හි අනිත්‍ය අනාත්ම අසුභ නැත්නම් අනාත්ම දුක්ඛ ආදී ස්වභාවයන් වල ඇත්ත తত্ত্বය දැකගන්න පුළුවන්කම තියෙනවා. දැකගන්න තමන් තුළින් තමන්ව දැකගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ සඳහා බොහොම පරිස්සමෙන් හිත ඒක ඒකරාශී කරන්න ඕන. මේකේ පළවෙනි පියවර සීලයයි. මම අද සීලය ගැන මොකවත් කියන්නේ නැහැ. හැමදාම කියන හින්දා. හරිද? පළවෙනි පියවර සීලයයි සීලය සමාදන් වෙලා රැකීමයි. සමාදන් වෙලා රැකීම නැතුව කියවීම නෙවෙයි. අපි දැන් ඉදිරියේදී හිතාගෙන ඉන්නේ හැමදාම කොහේ හරි බණකට ගියාම එහෙනම් තුන් සැරයක් নমස්කාරය කියන්න පන්සිල් කියවන්න කියලා කියන්න හිතාගෙන ඉන්නේ ඉස්සරහද. ඇයි ගොඩක් කට්ටිය සමාදන් වෙනවා නෙවෙයි කියවනවා. ඒකින්ද කියවන්න කියලා මේක හොඳයිනේ. සමාදන් වෙනවා කියන එකයි කියවනවා කියන එකයි දෙකක් ඒකද හොඳයි නේද අර විදිහට කියන එක. එතකොට දන්නවනේ මේ කියවන්න ලෑස්ති වෙන්නේ කියලා. සමාදම් වෙනවා කියන්නේ දැඩි අදිෂ්ඨානයකින්, වීරයකින්, සිහියකින්, නුවණකින් මම මේවා කරන්නෙම නෑ කියලා සමාදම් වෙන එක. ආන් මේ සමාදම් වීමයි අපි බණ පටන් ගන්නකොටම කියපු අර සීමාව වැඩි කරගන්න සීමාව කැඩෙන සීමාව වර්ධනය කරන්නේ ඔය සීල සමාදානයෙන්. හරිද? කැඩෙන සීමාව වැඩි වෙන්නේ. අපි කියවා ඉවසීමේ සීමාව කියලා කිව්ව එකක්. ඒක වර්ධනය කරගන්නම ඕනේ සීලෙන් දකින්න. එහෙනම් ඒක වෙන්නේ සමාදන් වෙලා රකින්න සීලයෙන්. අර නොසන්සුන් වීම අඩු වෙනවා කිව්ව නේද? අඩු කරගන්න ඕනේ කිව්වනේ අර එක එක හැංගීම් ඇවිල්ලා කැඩෙන මට්ටමට යන සීමාව ඉහළ දාගන්න අතරේ අර නොසන්සුන් වීම අඩු කරන්නේ සමාධියෙන්. නොසන්සුන් වීම අඩු කරන්නේ සමාධියෙන්. ආන්ගේ විදියට පල්ලෙහාට ගන්න මේ හිත. ඔය කමටහනේ මුල් කොටස වැටෙන්නේ අන්න ඒවට. කමටහනේ සීලයෙන් ආඩ්‍ය වෙච්ච හිත කමඨහනේ මුල් කොටසෙන් වෙන්නේ අර රාග හැඟීම අඩු කරා. ඒ කියන්නේ ඔය සමාධියෙන් ලැබෙන පන්නරයත් ඇතිවෙච්ච විදර්ශනාවෙන් ඇතිවෙච්ච යටපත් වීමත් එක්ක නමුත් ඔච්චර ඉහළ තත්වයකට පත් කරගෙනත් යම් විටක තාම තියෙනවා රාගාදී කෙලෙස් ධර්ම ඇති වෙන ස්වභාවය පංච උපාදානස්කන්ධයේ යථාභූත ස්වરૂපය යම් කිසි කෙනෙක් දැකගත්තාද අනුසය වශයෙන් තියෙන ටිකක් අනුසය කියලා කියන්නේ ඇති වෙන ස්වභාවයම නැති වෙලා යනවා ඇති වෙන ස්වභාවයම නැති වෙනවා කොහොමද ඒක වෙන්නේ කියන එකත් අපි තේරුම් ගන්න ඕනේ පින්වත් මේ තමන්ගේ නිවසක ඉන්න කෙනෙක් අතුරුදහන් වෙනවා මේ අතුරුදහන් වෙච්ච කෙනා මැරිලා කියලා ආරංචියක් එනවා කවුරු හරි ඇවිල්ලා කියනවා මේ මෙයා මැරිලා ඇති දැන් කියලා. දැන් අපිට සිතුවිලි જાති දෙකක් උපදිනවා. මොකද්ද? මැරිලත් ඇති නැතුවත් ඇති. මැරිලත් ඇති නැතුවත් ඇති කියලා. හරි? දැන් මුත ශරීරයක් තියෙනවා කියලා කියනවා. ඉතින් අපි යනවා. යන්නේ මේක බලන්න දැන්. මැරිලාද කියලා බලාගන්න. තාමත් සිතුවිලි ඇති වෙනවා මැරිලත් ඇති නැතුවත් ඇති කියලා. දැන් ගිහින් බලනකොට මුණින් අත දාලා තියෙනවා. තාමත් සිතුවිලි ඇති වෙනවා මැරිලත් ඇති නැතුවත් ඇති කියලා. දැන් මූණ හරවනවා මෙහෙම. හරිද? මූණ හරවනකොට හරවලා මේක හඳුනා ගන්න හිතක් පහළ වෙනවා මූණ දැකලා. මං හඳුනා ගන්නවා මේ අපේ කෙනා තමයි කියලා. හරිද? හඳුනා ගන්න ෂණයේ පහළ වෙච්ච හිතෙන් පස්සේ කිසිම සිතක් පහළ වෙන ස්වභාවයක්වත් තියනවද? මෙයා මැරුණේ නෑ කියලා. මෙයා මැරුණේ නෑ කියන සිතුවිල්ලක් ආය කවදාකවත් මේකේ හටගන්නේ නෑ. ඇයි ඒ? මලමිනිය දැක්කා. මලමිනිය පංච උපාදානස්කන්ධය කියන මලමිනිය දැක දවසට. ඇයි ඒකට මම මලමිනිය කිව්වේ? නිස්සත්තු නිජීවෝ ශුන්‍යෝ කියලා සඳහන් කරලා තියෙනවා නම් සතෙකුත් නෙවෙයි නම් පුද්ගලයෙකුත් නෙවෙයි නම් ආත්ම වශයෙන් ගන්නත් බැයි නම් ඒක මොකද්ද? මලමිනියක් තමයි. නේද? මලමිනිය මලමිනිය විදිහට දැක්කාද යම් කිසි කෙනෙක් අන්න ඒ අර මූණ දකින්න අවස්ථාව හඳුනා ගන්න අවස්ථාව කියන්නේ ආය කවදාකවත් ඇති වෙන්නේ නැහැ කියන්නත් බෑ ඇති වෙනවා කියන්නත් බෑ මේ දෙක අතරමැද තියෙන එක චිත්තක්ෂණයක් තමයි අර මූණ දකින වෙලාව නේද ඒ කියන්නේ අර මරණය මරණය හඳුනා ගන්න සිත කියලා කියන්නේ ප්‍රහාණය වෙච්ච හිත මොකක්ද ප්‍රහාණය වුනේ ඒක ප්‍රහාණයක් කියන්න බෑ මම උදාහරණයක් කියන්නේ මොකද්ද මෙයා මැරිලා නැහැ කියන සිතුවිල්ල ආයෙ උපදින්න නැති වෙන්නපත් උනේ අර හඳුනා ගැනීම නේද මෙයා මැරිලා නැහැ කියන සිතුවිල්ල මෙයා මැරිලා නැහැ කියන සිතුවිල්ල ආය උපදින්නේ නැති වෙන්න මේක සකස් උනේ මරණය හඳුනාගත්ත හිතෙන්ද නැද්ද නේද අන්න ඒ වගේ ඔය සිහිය ඉස්සරහට ඉස්සරහට ඉස්සරහට ඉස්සරහට අරගෙන යනකොට ඇතිවෙච්ච සිහිය පවත් ගන්නවා වෙන සිහියකුයි නුවණකුයි උපදිනවා ඒ දෙක ආය පවත් ගන්නවා ඒ ඒ නුවණ පිළිබඳ සිහිය පවත් ගන්නවා ඒක හේතු වෙලා අර මූල ධර්මයට අනුව ඊළඟ සිහිය උපදිනවා. ඒක පවත්වා ගන්නවා ඊළඟ සිහිය උපදිනවා. මේ විදිහට වර්ධනය කරගෙන කරගෙන කරගෙන කරගෙන සමුදය වය සමුදය වය සමුදය වය උදේව විඥානය බංගානුපස්සනාව මේ විදිහට දිගින් දිගට දිගින් දිගට දිගින් දිගට යන කෙනාට නව මහා විදර්ශනාවම එකින් එක එකින් එක එකින් එක එකින් එක එකින් එක එකින් එක වැඩෙනවා. හරිද? මේ විදිහට වැඩිලා ගිහිල්ලා අන්තිම ප්‍රතිඵලය මොකද්ද? මෙතන අන්තිමට උපදින සීය සහ නුවණ මොකද්ද මාර්ග ඥානයයි. හරිද? මාර්ග ඥානය කියලා කියන්නේ පංච උපාදානස්කන්ධයේ මලමිනිය දැකීම. මලමිනිය දැක්කාද ආය මේක තුල මේක මැරිලා නැහැ කියලා දෘෂ්ටියක් උපදින්නේ නැහැ. ආන්ගේ දැකීමයි අනුසය අයින් වීම කියලා කියන්නේ. හරිද? එහෙනම් අපි මේ කරගෙන යන වැඩපිළිවෙල નિවැරදිව කරගෙන ගියොත් අවශ්‍ය තැනට යන්න පුළුවන් ද බැයිද? මොකද කියන්නේ? සැකද? මේ වෙනකන් යම් වර්ධනයක් සිද්ධ වුණේ නැත්නම් කාගේ වැරද්දද? බුදුහාමුදුරන්ගේ. නෑ. නේද? මොකක්ද වැරද්ද? අකණ්ඩව නේද? අකණ්ඩව පුහුණු නොකිරීම අකණ්ඩව පුහුණු නොකිරීම ඒ සඳහා අවශ්‍ය කරන බලය තමන්ගේ පැත්තෙන් හදාගත්තේ නෑ. ඒ සඳහා අවශ්‍ය කරන බලය තමන්ගේ පැත්තෙන් හදාගත්තේ නෑ. මොකක්ද ඒ සඳහා අවශ්‍ය කරන බලය? උදාහරණයකින් කියන්නම් හැමදාම උදේට මතක් වෙන්න ඕන හින්දා. හරි උදේට හැමදාම මතක් වෙන්න ඕන හින්දා උදාහරණයකින්ම කියන්නම් මොකද්ද ඇති කරගන්න ඕන බලය කියලා මේ. එලාම් තියාගෙන නිදා ගන්නව නේද? එලාම් එක තියාගෙන නිදා ගන්නවා. එලාම් එක වදිනකොටම නැගිටිනවද? දැන් හැන්දෑවේ තියාගත්තේ නැගිටින්නනේ. නැගිටින්න ඕන කියලා තමයි එලාම් එක තියාගත්තේ. වදිනකොටම නැගිටිනවද? නෑ. ඇයි ඇයි අපේ හිත බර කොහෙටද? ඇඳේ සැපට බරයි. නේද? ඇඳේ සැපට බරයි. ඒකින්ද නැගිට ගන්න උවමනාව තියනවා. නැගිට ගන්න බෑ. නැගිට ගන්න උවමනාව තියනවා. නැගිට ගන්න බෑ. නේද? අන්ත භාගය හැදිලා වගේ දැන් ඉන්නේ. හරිද? ඇඳේ සැපට වහල් වෙලා නැගිටිය යුතු වෙලාවේ නැගිටින්න නැතුව ඉන්නවා. ඒ කියන්නේ හිතේ බලය මදි. හැබැයි මෙහෙම ඉන්න වෙලාවක ඇඳේ සර්පෙක් ඉන්නවා වගේ දැනුණොත් නැගිටින්න බැරුව හිටිය කෙනා පණිනවා නේද? නැගිටින්න බැරුව හිටිය කෙනා පණිනවා. හරි. ඇත්තමද ඔය? ඔව්. ඒක එහෙමමයි. ඇඳට උපමා කරගමු පංචකාම සම්පත්තිය. හරිද? එලාම් එක තමයි දැන් වැදුනේ. දැන් හොඳට එලාම් තියන්න හිතාන් ඉන්නේ. නැගිටිනවමයි මං නැගිටිනවමයි පංචකාම සම්පත්තිය ගසලා දාලා නැගිටිනවමයි කියලා එලාම් එක කියලා කියන්නේ නිග්‍රහාවක් නොවේවා නේද? සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය අපිට ඇහෙනවා. ඒක හරියට නිකන් සංසාර ජීවිතේ දුකෙන් අයින් වෙන්න ඇඳෙන් නැගිටින්න කියන එලාම් එක වගේ. නේද? හොඳයි. එතකොට පංචකාම සම්පත්තිය කියන ඇඳේ බුදියගෙන ඉන්නවා එලාම් නම් වදිනවා හැම පැත්තෙම නැගිටින්නේ නේද? තව ටිකකින් නැගිටින ඉතින් මම කොහොමද නැගිටිනවනේ තව ටිකකින් තව ටිකකින් කී කියනවා. සංසාර බය තමයි ඇඳේ ඉන්න සර්පයා. ඇඳේ ඉන්න සර්පයා දැක්කා නම් නැගිටින්න බැරි අය පයින්නවා පින්වත්නි. එහෙනම් තාම පයින් නැත්තම් පැනෙන්නේ නැත්තම් සංසාර බය දකින වැඩපිළිවෙල සකස් කරගන්න. හොඳට තේරෙන තිරිසන් දුක මෙනෙහි කරන්න. പ്രേත භූත අසුර ආදී තැන්වල තියෙන භයානක తත්ත්වය මෙනෙහි කරන්න. ලිස්සලා ගියොත් අවීච මහ නරක ආදී ගැන මෙනෙහි කරන්න. සංසාරයේ දීර්ඝත්වය ගැන මෙනෙහි කරන්න. අන්න එතකොට සතිපට්ඨානය පැත්තට නිකම්ම ඇදිලාම එන්න පටන් ගන්නවා. හරිද? ඒකින්දා උදේ නැගිටින්න කම්මැලි වෙනකොට එලාම් වදිනකොට මාව මතක් වෙයි ඊට පස්සේ. මෙහෙම එකක් කිව්වානේ කියලා මතක් වෙයි. දවසේ උදේම මේ කිව්ව කාරණාව මතක් වුණොත් යම් ප්‍රමාණයකට හරි නේද? යම් ප්‍රමාණයකට හරි අපිට සිහිය උපදී. සිහිය වර්ධනය කරගන්න ඕනේ කියලා අදහසක් පහළ වෙයි. සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය අපේ ජීවිතයට ගලපා ගත්තොත් යම් විදියකින් මේ ජීවිතේ ආය කවදාකවත් දුක් විඳින්න වෙන්නේ නැහැ කියලා මතක් වෙයි. හිත හදන්නේ නැතුව මොනවා හැදුවත් වැඩක් නැහැ කියලා මතක් වෙයි නේද? ඒකින්ද ඊටාම කෙටියෙන් සතිපට්ඨාන සූත්‍රයේ අල්පයක්වත් නැති තරම්. ඊටාම පුංචිම පුංචි කාරණා ටිකක් තමයි අපි මේ මතක් කරේ. ඉතින් ඒ සඳහා අපිට ඉඩ අවකාශ ලබා දෙන්න අකමැති වුණත් මතක් කරන්න ඕනේ. සෝනාලිය බේරත්න මහත්මිය, නිරංජන බේරත්න මහත්මයා ඇතුළු ඒ පිරිස ඉතාලම විශාල පරිශ්‍රමයක් දැරුවා කියලා මම හොඳටම දන්නවා. මොකද මගේ පැත්තෙන් කිසිමම සහයෝගයක් මේ වතාවේදී ලැබුණේ නෑ. මම වෙනත් කාර්යයන් වල ඉදිරිය හිටියා. පොඩි පොඩි සහයෝගයක්වත් ලබා දෙන්න බැරි වුණා. එහෙම තියෙද්දි මේ ඇත්තෝ මට කිසිම කරදරයක් කරන්නේ නැතුව ඒ පිරිස එකතු වෙලා හැම පැත්තකින්ම ආපු අභියෝගයන් ජය අරගෙන වීරිය සම්පන්නව කටයුතු කළා. ඉතින් ඒ අය වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරමු. මට පැය පහක කාලයක් ධර්ම මනසිකාරයක් පවත්ව ගන්නත් මගේ තුල වීර්ය වර්ධනය කරගන්න සිහිය වර්ධනය කරගන්න නුවණ වර්ධනය කරගන්න පැය පහක ධර්ම මනසිකාරයක් පවත්ව ගන්නත් මේ අයට අවශ්‍ය නම් මේ ලෝකෙන් අත මිදලා අපිට ඉන්න පුළුවන් ධර්ම මනසිකාරය තුල නැද්ද බලන්න පැය පහක් හිටියේ එක තැනක හිටියේ නැද්ද එක ඉරියව්වක ඉඳන් හිටියේ නැද්ද බෑ බෑ කිව්වා නේද කලින් එහෙනම් ධර්මය තුල හිත යොමු කරගත්තා නම් මේ කය අමතක වෙන එක සත්‍යයක් නේද? එහෙනම් බෑ බෑ කිව්වට පුළුවන්ද බැයිද? එහෙනම් පුළුවන්. Tamanට ශක්තිය තියෙනවා, වීරිය තියෙනවා, Tamanට ඉවසීම තියෙනවා, හැකියාව තියෙනවා. මටත් නිවන් දකින්න අවශ්‍ය කරන සියලු ගුණාංග වර්ධනය කර හැකියාව තියෙනවා කියලා අදහසක් ඇති කරගන්න ධර්ම මානසිකාරයක් තුළ ඉන්නකොට ලෝකෙම අමතක වෙච්ච හැටි එයින් ලැබිච්ච සුවතාවය මේ මොහොතේදී හරි දැනුණා නම් සම්පූර්ණයෙන් ධර්ම මානසිකාරයක්ම හැදෙන හිතක් හැම මොහොතකම තියාගෙන ජීවත් වෙන රහතන් වහන්සේ මොනතරම් සුවදායකව ජීවත් වෙනවද කියලා Tamanටම සිතක් ඇති කරගෙන අපි තුල ඇති වුණා වූ එවැනි හැඟීම් ඇති කරගන්න අවස්ථාවක් ලබා දුන්න. ඒ පින්වන්ත දෙපළ ඒ දරුව ආදී ඥාති මිත්‍රාදීන් හිත මිත්‍රාදීන් ආදී වශයෙන් උදව් උපකාර කර සියලු දෙනාටම සියලු දෙනාටම පොදු වශයෙන් නම් වශයෙන් කිසි කෙනෙක්ගේ නමක් මතක් කරන්නේ නැතුව ඒ අත්තන්ට පින් සිද්ධ වෙන්නට අපි මේ සිද්ධ කරගත්තා වූ සියලුම පුණ්‍ය ශක්තිය ඒ අත්තන්ට අයිති අනුමෝදන් වේවා. ඒ වගේම අපිටත් පෙර ආතුව තමන්ගේ ජීවිතය සුඛිත මුදිත කරගන්න ඒ වගේම අතුලාන්තය පිරිසිදු කරගන්න සීය උපදවා ගන්න අවසානයේදී සියලු දුක් ගෙවන් කොට නිවන් දකින්නට අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය වීරිය අදිෂ්ඨානය ලැබෙන්න මේ පින් හේතු වේවා උපනිෂ්ඨේ ධර්මයන් වේවා කියලා ප්‍රාර්ථනා කරමු ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු මං පරන්ති